සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි ගෙවුණු කාලය ඊතා දීර්ඝයි. අපි ඉපදිලා මේ සංසාරේ ගමන් කරපු කාලේ කොයිතරම් දිගද කොයිතරම් දීර්ඝද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට උන්වහන්සේ පිළිතුරු දුන්නා. වරසුලින් කියන්න බෑ කිව්වා. වර්ෂ වලින් කියන්න බෑ කිව්වා. අපි මේ ඉපදිලා මේ මෙරි මෙරි ඉපදි ඉපදා ආපු ගමන කොයිතරම් දීර්ඝද කියලා. ඊට පස්සේ ඇහුවා උපමාවක් කියන්න පුළුවන්ද කියලා. පුළුවන් කියලා. මොන මතක තියාගෙන උපමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුවට ඔන්න ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා හතර දිනක් ඉන්නවා අවුරුදු 100ක් ආයුෂ තියෙන. අවුරුදු කීයක්ද? 100ක්. එක දවසකට කල්ප ලක්ෂයක් ආපස්සට සිහි කරන්න පුළුවන්. කල්ප කීයක්ද? ලක්ෂයක්. එතකොට එක දවසට කල්ප ලක්ෂයක් ආපස්සට සිහි කර කර අවුරුදු 100ම ගෙවෙනවා. එතකොට එක දවසට කල්ප ලක්ෂයේ ගාන සීකරමින් අවුරුදු 100ම ගෙවුන් ගෙවිලා ඒ භික්ෂුන් වහන්සේලා ආපුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සිහි කරපු කාලෙ ටිකයි කිව්වා. සිහි කරපු කාලෙ ටිකයි ගෙවුන් සිහි කරපු නැති කාලවල තව ගොඩාක් තියෙනවා කිව්වා. උපමාව. බුදුරජාණන් වහන්සේට කොහොමද ඒ වගේ උපමාවක් කියන්න පුළුවන් උනේ. උන්වහන්සේ ලෝකවිදු නේ? උන්වහන්සේ තමයි දන්නේ මේ ජීවිතේ නැමැති ලෝකය කොච්චර දුර ඉඳලාද මේ ආවේ කියලා. හැබැයි මේ ඇවිල්ලා තියෙන්නේ එක තැන කැරකි කැරකි. බඹරි වගේ. අපි ඔක්කොම සසරේ කැරකෙන බඹර. දනන් බඹර කැරකිනවා. එකතන කැරි කැරි කියාපු ගමනක්. ඉතින් මේ ගමන ගැන බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා දේශනාවක මහණෙනි මේ ජීවිතේ හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳුණු නිසා. මේක තියෙනවා අවිජ්ජා නිවරණස්ස භික්කවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස් සීවමයං කායෝ සමුදාගතෝ මේ ජීවිතේ මේ කය හැදිලා තියෙන්නේ මේ කය කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරයෙන් යුක්ත ජීවිතේ මේක මනස මේ යුක්ත ජීවිතේ මේක හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳී ගිය නිසා අවිද්‍යාවෙන් වෙහිලා තෘෂ්ණාවෙන් බැඳලා ගිය ජීවිතයක් තමයි මේ හැදිලා තියෙන්නේ. මේක බාහිර නාම රූපත් එක්ක එකතු වෙනවා කියන්නේ. මොනවත් එක්ක දෙකතු වෙනවා කියන්නේ? බාහිර නාම රූපත් එක්ක එකතු වෙනවා ආයතන 6කින් සැප දුක් විඳිනවා. ආයතන කීයකින්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හයෙන් සැප දුක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෝඩ මිනිස්සයත් කරන්නේ මේක. ඥානවන්ත මිනිස්සු කරන්නේත් මේක කිව්වා. එතකොට කිව්ව කවුරුත් ඉපදුනේ එකම විදියටයි කිව්වා. මෝඩ කිනා ඉපදුනේ අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා. දැනවතයි ඉපදුනේ අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා. එතකොට මෝඩයෙක් කෙනත් බාහිර නාම රූපයක එකතු වෙනවා. ඥානවන්තයෙක් කෙනත් බාහිර නාම රූපත් එක්ක එකතු වෙනවා. මෝඩයෙක් කෙනාටත් ඇස කන නාසය දිවකය මනස කියලා හයක් තියෙනවා. ඥානවන්තයෙක් කෙනාටත් ඇස කන නාසය දිවකය මනස කියලා හයක් තියෙනවා. ඉතින් මේකේ වෙනස මොකද්ද කියලා ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා පඬිතුකම් කියන්න ගියේ නෑ. අපින් අහුත් වෙනස මොකද්ද කියලා අපි රටේ නැතිව කියයිනේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා වෙනස මොකද්ද කියලා. ඇයි මෝඩ මෝඩ කෙනාට තියෙනෙත් එකම වැඩපිළිවෙල ඥානවන්ත කෙනාට තියෙනෙත් එකම වැඩපිළිවෙල. බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේව අඳුන ගන්නවා කියන්නේ ඒකයි. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි. භගවන් මූලකානෝ බන්ති ධම්මා. මේ ධර්මයේ තියෙන කවුරු මුල් කරන්ද? භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. භගවන් නිත්තිකා භාග්‍යතුන් වහන්සේ නායක කරගෙනයි. භගවන් පටිසරණ භාග්‍යතුන් වහන්සේව පිලිසරණ කරගෙනයි. සාදුවත බන්තේ භගවන්තඤ්ඤේම පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තු භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ කාරණේ ආර්ථය භාග්‍යවතුන් වහන්සේට වැටහෙන සීක්වා භගවතු සුත්ත බික්කු දාරිසන්ති මේ භික්ෂුන් වහන්සේලා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා මතක තබා ගැනීමයි බලන්න ඒ කාලේ හිටපු පිරිස ශාස්ත්‍රුන් වහන්සේව අඳුනගෙන හිටපු ලස්සන තමන්ගේ පඬිත වාක්‍ය කියන්නේ ගියේ නෑ එතකොට බුදුරජාණන් වහන්සේ වදලා ඉන්න අහගන්න කිව්වා. එතකොට දැන් බලන්න මේකේ උන්වහන්සේ දේශනා කළා අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා තමයි අඥාන කෙනා ඉපදුනේ. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා තමයි ඥානවන්තයා ඉපදුනේ. එතකොට අඥාන කෙනත් බාහිර නාම රූපත් එක්ක එකතු වෙනවා. ඥානවන්ත කෙනත් බාහිර නාම රූප එක්ක එකතු වෙනවා. අඥාන කෙනාට තස කනනාසී දිවකය මනස කියලා හයක් තියෙනවා. නුවණ තියෙන එක්කෙනාට ඇස කනනාසී දිවකය මනස කියලා හයක් තියෙනවා. වෙනස මේකයි කියනවා. උපද්දවන්න උපකාරී වෙච්ච අවිද්‍යාවයි තෘෂ්ණාවයි අඥාන කෙනා නැති කරගන්නේ නැහැ. කරුණ කොච්චර ලස්සනද කියලා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරපේ. තේරෙනවද අපිට දැන්? ඔක්කොම ඉපදුනේ එකම විදියට. කොහොමද ඉපදුනේ? අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා. එතකොට බාල කෙනා අඥාන කෙනා අවිද්‍යාව කරාම යනවා ආයමත්. තෘෂ්ණාව කරාම යනවා ආයමත්. ඥානවන්තයෙක් කෙනා මොකද කරන්නේ? අර උපතක් දෙන්න හේතු වෙච්ච අවිද්‍යාවයි අවිද්‍යාව දුරු කරගන්නවා. තෘෂ්ණාව ප්‍රහාණය කරගන්නවා. කොහොමද වෙන්නේ? තන් කිස හිතේකට මොකද හේතුව? ඥානවන්ත කෙනා ධර්මයේ හැසිරෙනවා. මේක තියෙනවා මහණෙනි අර බාල කෙනාගේ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ නැති ඇයි? අඥාන කෙනාගේ තෘෂ්ණාව ගෙවෙන්නේ නැති ඇයි? මෙහි වික්‍රේ බාලෝ අචරි බ්‍රහ්මචර්යයන් දුක් අවසන් කරන මාර්ගයේ බාලයා යන්නේ කියනවා. අඥාන කෙනා දුක නිමා දමන දුක නිමා කරන සසර ගමන අවසන් කරන මාර්ගේ යන්නේ කියනවා. ඒ නිසා එය අවසන් වෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි එතකොට මේ අවිද්‍යාවෙන් බැඳිලා තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳලා ඉන්න අපිට ඇයි මේ ය아가න්න බැරි මේකෙන් ඈතර වෙන්න බැරි ඒ දැන් අපි ඔක්කොගෙම ගත්තොත් අතීතේ එතකොට අපි අතීතේ අපි ගෙවූ සසර උපමා මතකේ අපි ගෙවූ සසරට බුදුරජාන් වහන්සේ දේශනා කරපු උපමා මොකද්ද දවසට කල්ප ලක්ෂයේ බැගින් ගෙවුණු අතීතයේ සිහි කරන්න දක්ෂ කෙනෙක් ඉන්නවා. ඒ දවසට කල්ප ලක්ෂයේ ගානයා කොච්චර කාලයක් සිහි කරනවද? අවුරුදු 100ක් සිහි කළා මැරිලා යනවා. සිහි කරපු ටික ටිකයි සිහි කරපු නැති ටික ගොඩාක්. සිහි කරපු නැති හරිය ගොඩාක්. එතකොට ඒ ඒක අපි සියලු දෙනා ගැනම තියෙන ගෙවුණු අතීතයේ කතන්දරේ. එතකොට ගෙවුණු අතීතයේ කතන්දරේ අපි අමතක කළා දාමු. අපිට දැන් තියෙන ජීවිත කතාව ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දවසක් කෙනෙකුගෙන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මට ජීවිතයේ දුක ගැන කියා දෙන්න කිව්වා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා ඔබට ගෙවුණු අතීතය ගැන මම විස්තර කළොත් සමහර ඔබ සැක හිතයි. දන්නේ නැති නිසා, මතක නැති නිසා මං අතීතයේ වුණාද කියලා කවුද දන්නේ කියලා. ඔබට අනාගතය ගැන කිව්වොත් එතකොටත් ඔබට සැක හිතේ අනාගතය මෙහෙම වේවිද කියලා කවුද දන්නේ කියලා. ඔබට මේ ජීවිතය ගැන කියන්න කිව්වා. කියලා ඇහුවා මේ ඔබට දරුවෙක් ඉන්නව නේද? ඉන්නවා කිව්වා. ඊට පස්සේ මේ දරුව දකින්න නොලැබුණොත් ඔබට දුක හට ගන්නවද නැද්ද? උදේට ගියා භාගතුන් වහන්සේ මගේ දරුවා හොස්ටල් එකේ ඈත නවත්තලා ඉන්නේ. නිවාඩුවට එක්කගෙන එන්න පිටත් කරනවා. ප්‍රමාද වුණොත් මගේ පපුව ගැහෙනවා කිව්වා. මට කෑම කන්න බෑ කිව්වා. මගදී ළමයාට අනතුරක් වුණාවක්ද කියලා. ඒ ඇල්මෙන් මම විඳවනවා කිව්වා. ආ ඒක තමයි කිව්වා මේ කියන්නේ. ඊට පස්සේ ඇහුවා ඔබ යම් දවසක ඔබේ බිරිඳ දැක්කද? දැක්කට පස්සේ නේද කියලා ඇහුවා ඇල්ම හටගත්තේ. දකින්න ඉස්සෙල්ලා දන්නවද කියලා මේ જાතිය කෙනේ මට මුණ ගැහෙනවා. එතකොට මට ඇල්ම හට ගන්නවා කියලා. නෑ කිව්වා. දැක්කට පස්සේ නේද කියලා හටගත්තේ. දැන් බලන්න කොච්චර ලස්සන එකක්ද කියලා අපි යමක් දැක්කට පස්සේ තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. යමක් ඇහුවට පස්සේ තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. ආග්‍රහණය කළාට පස්සේ තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. රස වින්දට පස්සේ තමයි යමක් කාලා ප්‍රශ්නේ හැදෙන්නේ. පහස දැනුණට පස්සේ තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. ඊට පස්සේ තමයි මේවා හිතේ ගොල්මන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රටාවට අහුවෙච්ච එක්කෙනා අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. අවබෝධ කරගන්න තියෙන දේ තමයි මේ ලෝකේ හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා. මහණෙනි හොඳට අහගෙන ඉන්න කිව්වා. දැන් ඔබට කියා දෙන්නම් පටිච්ච සමුප්පාදේ. කියලා බුදුරජාන් වහන්සේ පටිච්චසමුපාදී දවි පටිච්චසමුපාදී ගැන අපි මතකයක් තියෙනෝනේ. පාඩම් ඇතිනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන පාඩම් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං සූක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බාධි පාළිනේ මතක තියාගන්න ඕනේ ඒක පාළියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මේකයි පටිච්චසමුපාද උන් හරි ලස්සනට විස්තර කරනවා සංයුත්තනිකා මේ තියෙන. ජරාවට පත්වීම මරණයට පත්වීම ලැබෙන්නේ ඉපදීම නිසා. ඒතර අපි අපේ ජීවිතයේ එක එක අවස්ථා පව කරගෙන යනවනේ. ඔන්න අපි මව් කුසේ හිටියා. ඒක ඒ අවස්ථාවේ පහු කුලේ නැද්ද? පහු කළා. ඊට පස්සේ තොටිල්ලේ හිටියා. ඒක පහු කුලේ නැද්ද? පහු කළා. අඩි දෙක තුනක් යන වාඩි වුණා. අඩි අඩි දෙක තුනක් යන වාඩි වුණා. ඒකත් පහු කළේ නැද්ද? පහු කළා. ඇවිදගෙන ගියා. දිව්වා. සෙල්ලම් කළා. පහකොලේ නැද්ද? පහ කළා. ඊට පස්සේ තරුණ වුණා. දැන් ඒකත් පහ වෙනවා. ඊට පස්සේ වැඩි හිටි වෙනවා. ඊට පස්සේ මේ ඇස ටික ටික වයසට යනවා. ඇස පේන්නට යනවා. කන ටික ටික වයසට යනවා. පොඩි කාලේ අපි කියන අපේ පුංචි කාලේ ඇති වෙන දත් වලට මොන දත්ද කියන්නේ අපි? කිරි දත්. ටික ටික මේ කිරි දත් නැතුව ලොකු දත් හැදිලා ඒවත් එක එක වැටලා යනවා. ඊට පස්සේ කොණ්ඩෙත් ඉදිලා යනවා. හැම රැලි වෙටිලා යනවා. ඇඟපත වාරු නැතු යනවා. අන්තිමට රෝගවල මේ කැදල්ලක් වගේ ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ ටික එකතු වෙනවා. එතකොට ලෑස්ති වෙන්නේ මොකේටද? ජරාව හැදෙන්නේ මොකේටද? මැරිලා යන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සිද්ධ වෙන්නේ ඉපදීම නිසා. හරි ලස්සනයි. උන්වහන්සේ ඊළඟට කරන ප්‍රකාශය. උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ වුණේ නැතත් ওই ස්වභාවය තියෙනවා. බුදු කෙනෙක් පහළ වුණා බුදු කෙනෙක් පහළ වුණේ නැතත් තියෙන්නේ මොකද්ද? ජරා මරණ ඇති වෙන්නේ ඉපදීම නිසා කියන ස්වභාවය. ධම්මටිතිතා මේක ධර්ම ස්වභාවය. ධම්ම නියාමතා මේක ධර්ම නියාමය. ඉදප්පච්චේතා හේතුවක් නිසා ඵලේ හටගන්න ස්වභාවය. හේතුවක් නිසා ඵලේ හටගන්න ස්වභාවය බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන එකක්. තම් තථාගතෝ අபிසම්බුද්ධති. ඒ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් තියෙන සත්‍ය ස්වභාවය බුදු කෙනෙක් අවබෝධ කරනවා. අවබෝධ කරලා දේශනා කරනවා. දේශනා කරනවා හරි ලස්සන මේකේ කියනවා ආචික්කති කියා දෙනවා. දේසේති දේශනා කරනවා. පඤ්ඤපේති පැහැදිලි කරනවා. පට්ඨපේති ඒකේ අර්ථය පිහිටවනවා. විවරති මතු කළා දෙනවා. විභජති විග්‍රහ කරනවා. උත්තානි කරෝති ඉස්මතු කළා පෙන්නනවා. පස්සතාති චාහ ජාතිපච්චයා ජරා මරණන්ති දකින්න කියලා කියනවා ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියන එක. එතකොට මේ ජරා මරණ හටගන්න ඉපදීම නිසා බව දකින්න කියලා කවුද කියන්නේ? බුදු කෙනෙක් පහළ වෙලා. මේක තමයි මේකේ විශේෂත්වය. ජරා මරණ වලින් රින්ගන්න අපි කොච්චර වෙට්ටු දානවද? නේ? ඔන්න අපල කියනවා. ඊට පස්සේ කියනවා මේකට අර පූජාව කරන්න. කුඩි එක කාකෙක් ඇඳලා ගහක එල්ලන්න. කියන්නේ දේවා. ඔව්. කාකන්ට කිරිපත් දෙන්න. මේ මොකෙන් බේරෙන්නේද? ජරා මරණ වලින්. වෙට්ටු දානවා. කොච්චර වෙට්ටු දැම්මත් ඒක මොකද්ද ඉදප්පච්චේතා ඉදප්පච්චේතා කියන්නේ හේතුවක් නිසා හටගන්න ස්වභාවය එහෙමනම් හේතුවක් නිසා හටගන්න ස්වභාවය තියෙනකන් ඒ හේතුව හටගන්නකන් ඒ ඵලෙ හට ගන්නවා. හේතුවක් නිසා හටගන්න ස්වභාවය නැතු යන්නේ මොකෙන්ද? පින්වත්නි මොකෙන්ද නැතු යන්නේ? හේතුව නැතු යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දැන් මේ කියපු කාරණේ මොකද්ද කියපු කාරණේ ජරා මරණ හටගන්නේ මක් නිසාද? ඉපදීම නිසා කියන කාරණේ තතතා ඒක සත්‍ය ඒක සත්‍යයක්. අවිතතතා ඒක අසත්‍යයක් නොවන දෙයක්. ඒ කියන්නේ සත්‍යයේ හැමදේම සත්‍යයක්. ඒක ලෝකේ කිසි දවසක අසත්‍ය බවට පත් වෙන්නේ නැහැ. අනඤ්‍යතතා ඒක වෙන ස්වභාවයකට පත් වෙන්නේ ඉදප්පච්චේතා හේතුවක් නිසා ඵලය හටගන්න ස්වභාවයෙන් යුක්තයි අයං උච්චති බික්කේ පටිච්චසමුපාදෝ මහණෙනි ඒකයි මේකට පටිච්චසමුපාද කියන්නේ අන කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ මේක තෝරලා දෙනවද කියලා මනුස්ස ලෝකෙට ආපු අපිට මේකට සල්ලගත්තා නම් හරි නේද වැඩේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තව දෙයක් තියෙනවා. දැන් උන්වහන්සේ දේශනා කළේ මෙතන එකක්. මොකද්ද? ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. අපි ඒක පොඩ්ඩක් විස්තර කරගමු. ඉපදීම ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ජාති ඉපදීම සංජාති පහළ වීම ඔක්කාන්ති බැස ගැනීම කන්දානම් පාතු භාවෝ පංච උපාදානස්කන්ධේ පහළ වීම ආයතනානම් පටිලාභෝ ආයතන හයේ ප්‍රතිලාභේ ආයතන හට ගැනීම පින්වත්නි දැන් අපි මනුස්ස ලෝකේ උපන්න උක්කන්ති බැසගත්තා මිනිස් මව කුසක බැසගatti මොකක්ද විඥානේ ඔය කොටස පොඩ්ඩක් මතක තියාගන්න මේ කියන කාරණේ පටලව ගන්න එපා. විඥානයක් භවෙන් භවයට යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මම එහෙම කිව්වේ අර නැවත නැවත උපදිනවා කියන අදහසත් එක්ක අපි භවයෙන් භවයට ගමන් කරන විඥානයක් තියෙනවා කියන මතයට එන්න හොඳ නැහැ. එතකොට මතක තියාගන්න මොකද්ද විඥානය භවයෙන් භවයට යන්නේ නැහැ. හේතුවක් හටගත්තොත් ඒ හේතුට අනුව විඥානේ හැදෙනවා. ඒ හේතු නැති වුණොත් ඒ විඥානේ නැති වෙනවා. එහෙනම් විඥානය කියන්නේ මොකක්ද? හට ගැනීමට නැතිවීමට අයිති එකක්. ඒක මේ යම් කිසි භවයෙන් භවයට නූලක් වගේ ගමන් කරන එකක් නෙමෙයි. එතකොට මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාව නැතිකොලොත් අවිද්‍යාව දුරු වුණොත් භවෙන් භවයට යයිද විඥානේ විඥානේ නිරුද්ධ වෙනවා නිවිල යනවා එහෙනම් විඥානය කියන්නේ අනිත්‍ය දෙයක් හේතු හැදෙනකොට ඒ හේතු නිසා හටගන්න දෙයක් හේතු නැති වෙනකොට නැති වී යන දෙයක් එතකොට ඒ ස්වභාවයෙන් යුතු විඥානයේ තමයි මේ මෞකුස පිළිචින්ද ගත්තේ මහකුස පිළිසිඳ ගැනීමත් සමගම ධාතු කීයක් එකතු වුණාද? ධාතු 6ක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඉමේ ධාතු ඇති වෙලා එතකොට මේ විඥානය කලින් ජීවිතයක විපාකයකින් තල්ලු කරපු එකක්. කලින් ජීවිතයක රැස්වෙච්ච කර්ම විපාකයකින් තමයි මව කුසී බැසගත්තේ. එතකොට මව කුසී බැසගත්තු විඥාණයට සපෝට් කළේ අම්මගේ මව කුසයි අම්ම ගන්න ආහාරයි තමයි සතර මා ධාතුන්ට උදව් කළේ. එතකොට විඥානේ එකතු වුණා පෙර කර්මයට අනුව තමයි දැන් අරය සාරය අරගෙන හැදෙන්නේ. බීජයක් වගේ. දැන් බීජයක් හිටෙව්වොත් ඒ බීජයට මේ පොළවෙන් ගන්න සාරය පැලවෙන්න උදව් කරන්නේ නැද්ද? නමුත් මේ බීජේ ලක්ෂණය ඒ ගහේ හැදෙන්නේ නැද්ද? තියෙනවනේ පොල් ගෙඩියක් හිටෙව්වොත් සාරවත් පසක හැදෙන්නේ මොන ගහක්ද? පොල් ගහක්. අඹ ගෙඩියක් හිටෙව්වොත් සාරවත් පසක හැදෙන්නේ අඹ ගහක්. එතකොට දොඩම් දොඩම් ඇටයක් හිටියොත් සාරවත් පසක හැදෙන්නේ දොඩම් ගහක්. peer ඇටයක් හිටියොත් සාරවත් පසක හැදෙන්නේ peer ගහක්. එතකොට අර හිටවපු බීජයේ ගතිය අර ගහේ තියෙනවා. ඒ වගේ විඥානයේ මෞකුසට ඇවිල්ලා පටිව්‍යාපෝ තීජ වායෝ ආකාශ කියන ඒවාත් එක එකතු වුණාට පස්සේ සංසාරේ පුරුදු කරපු කර්මයේ විපාකයට සරිලන ඇස් දෙක හැදෙනවා. කර්ම විපාකයට සරිලන කන් දෙක හැදෙනවා මව කුසී. කර්ම විපාකයට සරිලන නාසයක් හැදෙනවා. කර්ම විපාකයට සරිලන දිවක් හැදෙනවා. කර්ම විපාකයට සරිලන ඇඟක් හැදෙනවා. කර්ම විපාකයට සරිලන සිතක් හැදෙනවා. එතකොට බලන්නේ ඇස කන නාසය දිවකය මනස කියන එක හැදුනහම ඒක හැදුනේ මොකී අනුග්‍රහයෙන්ද? මව කුසී තියෙන අනුග්‍රහයයි ඊළඟට තමන්ගේ සංසාරයෙන් ගෙනාවු කර්ම විපාකයයි. මේ දෙකින් තමයි මේක හැදුනේ. සමහරන් සමහර අයගේ හිතේ සත්පුරුෂකම පිහිටනවා. සමහර අයගේ අසත්පුරුෂකම පිහිටනවා. එතකොට සත්පුරුෂකම පිහිටපු එක්කෙනා සත්පුරුෂෙක් වෙලා ඉවර වෙනවා. අසත්පුරුෂකම පිහිටපු එක්කෙනා අසත්පුරුෂ වෙලා ඉවර වෙනවා. උපතින් ගියන්නේ මේක. එතකොට බලන්න ඒක කොහොමද කියලා දවසක් මොගලන් හාමුදුරුවෝ භික්ෂුන් සමග සක්මන් කරන බුදුරජාන් වහන්සේ වදාළ මහානාර බලන්න අර ඔක්කොම 이르දි ප්‍රාන්න පුළුවන් අය කිව්වා අන්න ඒකට ගැළපෙන හිත තියෙන කෙනා ඒකට ගැළපෙන්න එකතු වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සමග කොටසක් සක්මන් කරනවා. ආම් බලන්න කිව්වා. අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම ප්‍රඥාවන්තයි කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ සමග තව කොටසක් සක්මන් කරනවා. ආම් බලන්න කිව්වා. ඒ ඔක්කොම හොඳට මතක තියන අය කිව්වා. මරණ යාට එකතු වෙච්ච හැටි. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් සමග තව කොටසක් සක්මන් කරනවා. ආහම් බලන්න කිව්වා. අරගොල්ලෝ ඔක්කොටම මේ දිවස් තියනවා කිව්වා. දේවදත්තත් එක්ක කාණ්ඩය සක්මන් කරනවා. ආහම් බලන්න බාර ඔක්කොම පාපී අය කිව්වා. කොයිදිද මේක හැදින්නේ? මනසේ. මේක මේක උපතින් එන එකක්. එතකොට මේ හය ඇස කන නාසය දිවකය මනස තමයි ඉපදුනේ. දැන් ජරාවටපත් වෙන්නේ එහෙයි නේද? මැරෙන්නේ. දේශනාවේ තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේකේ ආස්වාදයක් තියෙනවා කිව්වා. පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ මොකද තියෙන්නේ? ආස්වාදයක්. ඒ කියන්නේ සතුට ගෙනත් දෙන්න පුළුවන් ගතියක්. සතුට දෙන ගතියක් තියෙනවා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ මනසේ තියෙනවා ආස්වාදේ. ආස්වාදේ කිව්වේ සතුට දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු වල තියෙනවා සතුටක් දෙන්න පුළුවන් ගතියක්. මොකද්ද මේ ගතියට කියන්නේ අපි ආස්වාදය. ආස්වාද කිව්වේ මොකද්ද? සතුට දෙන්න පුළුවන් ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේවයේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදේ තියෙන නිසා තමයි මේවට ඇලෙන්නේ. මේ පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායු ධාතුවට ඇලෙන්නේ මක් නිසාද? ආස්වාදයක් තියෙන නිසා. දැන් බලන්න සීතල රස්නේ දෙක අපි තේරුම් ගන්න ගමු. සීතල වලට ආස්වාදේ තියෙන මොකේද? රස්නේ. රස්නිවිලට ආස්වාදයේ තියෙන මොකේද? සීතලේ. ඒතර සීත වේලාවට රස්නීට ඇලෙනවා. රස්නි වේලාවට සීතට ඇලෙනවා. මේවේ ආස්වාදයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාදයක් නැත්තම් කවදාවත් කෙනෙක් මේකට කැමති වෙන්නේ නැහැ. ඇලෙන්නේ මේවයි ආස්වාදයක් තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ වුණාට මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මෙව්වා ඇස කන නාසය දිවකය මනසේ ආදීනවයක් තියෙනවා ආදීනවයක් කියන්නේ මේක වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ඒ ආස්වාදේ නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එයාට ඒක එපා වෙනවා. ඒ කෙරේ තියෙන එයාට ඒක ඒ කෙරෙහි පීඩාවටපත් වෙනවා එයා. එතකොට එයාට ඒකෙන් මිදෙන්න ආසාව ඇති වෙනවා. මිදුණු කැමැත්ත ඇති වෙනවා. එතකොට මේකේ ආස්වාදයකුත් තියෙනවා ආදීනවයකුත් තියෙනවා. ඒ ආදීනවේ තිබිලා එයාට හිතුණොත් ඒක ආකාරයෙන් ඒක අතහැරෙනවා. ඒ මොකක්ද? නිස්සරණය. ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න එයා හිතලා ඒකට කටයුතු කළොත් ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු වෙලා යනවා. නිස්සරණයකුත් තියෙනවා. එතකොට මේ කතා කරන අසකන්නාසේ දුවකය මනසේ පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන කියන මේවයි ආස්වාදයකුත් තියෙනවා ආදීනයකුත් තියෙනවා නිස්සරණයකුත් තියෙනවා ආස්වාදයේ විතරක්ම ලෝකයේ තිබුණා නම් කිසි කෙනෙක් කවදාවත් කලකිරෙන්නේ නැහැ. ආදීනය විතරක් තිබුණා නම් කවුරුවත් ලෝකෙට ඇලෙන්නේ නැහැ. එතකොට නිස්සරණේ විතරක් තිබුණා නම් හැමෝම නිදහස් වෙනවා. නෑ ආස්වාදේ තියෙනවා. ඒ නිසා ආස්වාදයට ඇලෙනවා. ආදීනවේ තියෙනවා. ඒ නිසා ඒක එපා වෙනවා. නිස්සරණේ තියෙනවා. ඒ නිසා නිදහස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම දේශනා කරන්නේ ආදීනවයි. ඇයි ආදීනවේ දේශනා කළේ නැත්තම් එයා ඇලී ඉන්නවා විතරයි. එයා ආස්වාදේ ආදීනව ගැන සලකන්නේ ආස්වාදේම ඇලිලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම හොඳට බලන්න උන්වහන්සේ දේශනා කරනවා නේද? මේක අසුබ වශයෙන් බලන්නයි. අනිත්‍ය වශයෙන් බලන්න වෙනස් වෙනවා බලන්න කිය කී මේකෙන් උගන්වන්නේ මොකක් බලන්නද ආදීනෝය බලන්න ඒක පේන්නේ නැති එකක් නම් ඒක ඒක ඒක බොරුවක් එහෙනම් තියෙන දෙයක් ආදීනෝය කියන්නේ ඒතර තියෙන දෙයක් බලන්න උගන්වන්නේ උන්වහන්සේ දේශනා කරනවා ආස්වාදයටම අනුව මෙනෙහි කර කර හිටියොත් එයා තෘෂ්ණාවට බැඳිලා යනවා අවිද්‍යාවෙන් වැහිලා යනවත් හැමදෑම බේරෙන්නේ නැහැ කියනවා. ආදීනවේ අනුව මෙනෙහි කර කර හිටියොත් එයා අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. එයා ගැලවෙනවා කියනවා. ඒ ගැලවෙන්නේ තමයි බුදුරජාණන් වහන්සේ විදිහට කියලා දෙන්නේ. හැබැයි ඉතින් මේක කරන්නේ කවුද? බාලයාද පඬිතයාද? නැනවතාද අඥානයාද? නැනවත් කෙනා නැනවත් කෙනා කල්පනා කරන විදිය හරි පුදුමයි. ඒක යාගේ හිතට එනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කරද්දි බරණැස් නුවර එක සිටුමාලිගාවක ඒකෙත් මේ මේ මාලිගා තුනක් හදලා තිබ්බ සිටු කුමාරයෙකුට මේ කුමාරයා හිටියා බොහොම සතුටින්. දවසක් මෙයා දැන් බලන්න මෙයාගේ හිතට ඇති වෙනවා. පිම්බලින්. දැන් මෙයා හැම හැමදේම නාටිකාංගනාව ඇවිල්ලා නටනට ඉන්නවා. ඉතින් මෙයා කල්පනා කළා මොකක්ද අප්පා මේකේ තේරුම? හැමදේම කනවා බොනවා. හැමදේම නටනවා. මේ කාම ඉවරයක් නැද්ද කියලා. ඊට පස්සේ මෙයාට නිකන් මේ ඒ කෙරේ එකපාරට ඇල්ම නැති වෙලා ගියලා. එයාට පෙවුනේ මේ කකා බිබී නට නට ඉන්න ජීවිතේ වදයක් වගේ කියලා. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ එක එක අවස්ථාවලදී. ඔබ දන්නවා ඇති මම හිතන්නේ 1950 ගණන් වල වගේ බටහිර විශාල විපර්යාසයක් වුණා. ජිප්සීස් කෙනෙක් බිහි වුණේ එකෙන් තමයි. එතකොට ඒකට උත්තරයක් තිබුණේ නැහැ ලෝකෙට. ඊට පස්සේ ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට ගියා. ඒ කාලෙම තමයි ওই හරිරම හරි ක්‍රිෂ්ණ එක පටන් ගත්තේ. මේ ආර ස්වාමි ප්‍රභුපාද කෙනෙක් කෙනා. එතකොට ඒ මිනිස්සු හොයාගෙන යනවා. ඊට පස්සේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා පාරවල බුදිනවා. එතකොට මේ උත්තරයක් නැහැ. ඒ මිනිස්සුගේ ජීවිතෝ ඊට පස්සේ ඩ්‍රග්ස් වලට යනවා. දැන් මේ කාලේ බුදු කෙනෙක් පහළ හිටපු කාලේ මේ වගේ මෙයාට එක පාට මේ ජීවිතේ මොකද්ද මේකේ තේරුම කියලා කල්පනා කරලා පාන්දර නැගිට්ටා. දාගත්ත සිරප්පු දෙක. සිරප්පු දෙක රත්තරන්. රත්තරන් සිරප්පු දෙක දාගෙන මේ එළියට බැස්සා. දැන් එළියට බහැලා මෙයා යනවා පාන්දර උහි යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මාලිගාවක ඉන්න තරුණයෙකුගේ හිතේ පරිවර්තනයක් වෙනවා. දැන් මේ තරුණියා ගෙදරින් එළියට බැහැලා අසවල් පාරේ එනවා. උන්වහන්සේ පාරයිනේ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේව දැක්කේ නෑ මෙයා. උන්වහන්සේ ඉස්සරහින් යනකොට මෙයාට නිකම්ම කියවුණා. දැන් සමහර විට අපිට කියවෙන්නේ මොන වදයක්ද මන්ද කියලා කියවෙන්නේ නැද්ද? ඒ වගේ එකක් කියවුණා. උපද්දුතං වතබෝ මේ මහා වදයක්නේ ජීවිතය කියලා. එතකොට උන්වහන්සේ උන්වහන්සේ ඉස්සරහම මේක කියවුනේ බලන්න වෙලාව. උන්වහන්සේ උත්තර දෙනවා යස මේක කිසි වදයක් නෑ කියලා. මම මේ ගත කරන ජීවිතේ කිසි වදයක් නෑ කියලා. මේක ආකාශ වගේ නිදහස් කියනවා. කෙලින්ම ආව ළඟට වාඩි වුණා. ඇහුවේ පටිච්ච සමුප්පාදේ. කෙලවරක් නැතුව ගණන් කළ නොහැකි කල්ප ගණන අවසන් කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදීම නිසා ජරා මරණ වලටපත් වීම මේක මොකක්ද? පටිච්ච සමුප්පාදය. එතකොට මේ පටිච්ච සමුප්පාද කියන්නේ හේතුවක් නිසා ඵලය හටගන්න ස්වභාවය. එතකොට ජරා මරණයමදී ඵලය හටගatti කුමන හේතුවක් නිසාද? ඉපදීම නැමති හේතුව නිසා. පිට්ටු දාලා පුළුවන්ද මේකෙන් බේරෙන්න? බෑ. ඊට පස්සේ තමයි අන්න එතන ඉඳලා තමයි අපිට දැන් අපිට මේක පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන් නේ. ජරා මරණ වලටපත් උනි අපි උපන්න නිසා කියලා පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතන ඉඳලා අපිට බුදු කෙනෙක් ඕනෙමයි ඉගෙන ගන්න. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඉපදුනේ මක් නිසාද? ඉපදුනේ භවය නිසා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා භවය නිසා ඉපදීම තථාගත කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන එකක්. මේක ලෝක ධර්මයක් කිව්වා. මේක ධර්ම නියාමයක් කිව්වා. මේක හේතුවක් නිසා ඵලයේ හටගන්න ස්වභාවය කිව්වා. මේක තමයි ඇත්ත. මේක අවිතතතාවක්. කිසි දවසක ඒක බොරුවක් වෙන්නේ නැහැ කිව්වා. අනන්‍යතතා මේක වෙන ස්වභාවයකටපත් වෙන්නේ නැහැ කිව්වා. ඒ තමයි පටිච්චසම්පාදය. භවී හේතු කරගෙන උපදිනවා. එතකොට පින්වත්නි දැන් අපි ඉපදුනානේ. අපි ඉපදිලා ඉන්නේ. එතකොට අපි ඉපදිලා ඉන්නේ කුමක් හේතු කරගෙනද? භවී හේතු කරගෙන. ආනන්ද හැමතුරු අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ භවය භවය කියන්නේ මොකක්ද? භවය භවය කියන්නේ මොකක්ද කියලා. එතකොට උන්වහන්සේ බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ පිළිතුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් භවය කියන්නේ මොකක්ද කියලා. කාම ධාතුවේ විපාක විඳීම පිණිස කර්මයක් නැත්තම් කාම භවයක් තිබෙනවාද කියලා ඇහුවා. ආනන්ද හඳුරු පිළිතුරු දුන්න නෑ ස්වාමීනි. උතල එතන මොන භවයක් ගැනද කිව්වේ? කාම භවේ. දෙවෙනි ප්‍රශ්නය ඇහුවා. රූප ධාතුවේ විපාක පිණිස කර්මයක් නැත්තම් රූප භවයක් තියනවාද? නෑ ස්වාමීනි කිව්වා. ඒතර ඊළඟ භවය. මොකද්ද? රූප භවය. අරූප ධාතුවේ විපාක පිණිස කර්මයක් නැත්තම් අරූප භවයේ තියනවාද? නෑ ස්වාමීනි කිව්වා. එතකොට භව කීයක් ගැන කතා කළාද? භව තුනක්. මොනවාද මේ භව තුන? කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට කාම භවය කියන එක හැදුනේ මොකෙන්ද? කාම ධාතුවේ විපාක විඳින්න තියෙන කර්මයෙන්. රූප භවය හැදුනේ මොකෙන්ද? රූප භවී රූප ධාතුවේ විපාක විඳින්න තියෙන කර්මයෙන්. ඊළඟට අරූප භවය හැදෙන්නේ මොකෙන්ද? අරූප ධාතු විපාක විඳින්න තියෙන කර්මයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. ඒ නිසා ආනන්ද කර්මය තමයි මේකේ ෆීල්ඩ් එක. කුඹුර. එතකොට කුඹුර මොකක්ද? කර්මය. එතකොට අපි ඉපදුනේ පින්වත්නි කුමක් නිසාද? බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයට අනුව භවය නිසා. භවය කිව්වෙ මොකක්ද? විපාක පිණිස කර්මයේ හැදී තිබීම. එතකොට දැන් අපි මේ ඉන්න ලෝකෙට මොන ලෝකෙ කියලාද අපි කියන්නේ? කාම ලෝකේ. එතකොට කාම ලෝකයේට මේ විඥානේ පිහිටියේ එතකොට කාම ලෝකේ විපාක පිණිස කර්මයක් අපේ හැදිලා තිබිච්ච නිසා දැන් ඕන අපි ඉපදිලා නේද මේ ඉන්නේ දැන් අපිට කර්මයක් හැදි හැදි නෙමෙයිද තියෙන්නේ දැන් අපිට තියෙන්නේ කර්මයක් හැදි හැදි නේ එතකොට මේ හැදි හැදි තියෙන කර්මයේ තුල අපිට තියෙනවා නම් විපාක පිණිස නම් එක තියෙන්නේ එහෙනම් ආයේ මේ වෙලාවේ මලක් මොකද වෙන්නේ? විඥානේ පිහිටන්න තැනක් තියෙනවා. තේරෙනවද කිව්වේ? විඥානේ පිහිටන්න තැනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්මයේ හැදීම දැන් විපාක පිණිස කර්මයේ සකස් වීමට බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? ඊතිකෝ ආනන්ද කම්මං කිත්තං ආනන්දේ කර්මයේ තමයි කුඹුර. මොකද්ද කුඹුර? කර්මයේ. විඥානම් බීජං විඥානේ තමයි පළවෙන්නේ. දැන් අපේ කර්මයේ කුඹුර වෙලා තිබිච්ච වෙලාවක විඥානේ පැලවුණා. තණ්හාසිනේ හෝ තෘෂ්ණාවෙන් තමයි වතුර දැම්මේ. එතකොට කර්මයේ කුඹුර වෙලා තිබිච්ච වෙලාවක විඥානේ පැලවුණා තෘෂ්ණාවෙන් වතුර වැටුණා වැටුණා දැන් ඕන අපි ඉන්නවා දැනුත් වෙන්නේ ඒකම නේද? දැනුත් කරවේ නැමැති කුඹුර හැමතිස්සෙම හැදි හැදි තියෙන්නේ. හැදි හැදි තියෙන්නේ. මේක නැති වෙන්න නම් බුදු දේශනාවේ තියෙනනේ මුන්නාසි වදාලා අවිද්‍යාවෙන් වැහුණු තෘෂ්ණාවෙන් බැඳුණු මොලේ නැති එක්කෙනත් උපන්නා. අවිද්‍යාවෙන් බැඳුණු තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු මොලේ තියෙන එක්කෙනත් උපන්නා. ඒ දෙන්නම බාහිර නාම රූපත් එක්ක එකතු වෙනවා. ඒ දෙන්නටම ආයතනය වැඩ කරනවා. වෙනස මොකක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේම උත්තර දුන්නා අර බාල මොළේ නැති එක්කෙනා ඒකෙම යනවා. ඒ ට්‍රැක් එකේම එයා යනවා පරණ එකේම. මොළේ තියෙන එක්කෙනා ධර්මයේ හැසිරিলা මේ රටාව වෙනස් කරනවා කිව්වා. ඒකයි මේ තමා තමාව පිට කරගන්න කියලා. දේශනාවේ උගන්වන්නේ. මේක වෙන කෙනෙකුට මේ ඉල්ලලා වෙන කෙනෙකුගෙන් ඉල්ලලා දීසි නේ නන්නේ. මං එහෙනම් ඉල්ලනවා ඔක්කොම දීලා හරි. වෙන කෙනෙකුගෙන් ඉල්ලලා ගන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම මම වහන්ස ගන්නවා. එහෙම ඉල්ලලා මේකෙන් බේරෙන්න බෑ. ඇයි මේකේ තියෙන්නේ මොකද්ද? ඉදප්පච්චේතා. හේතුව හට ගන්නකොට ඵලේ හටගන්න ස්වභාවය. එහෙම කරනවා නම් බුදුරජාන් වහන්සේට කොච්චර කරුණාවදනේ. උන්වහන්සේගේ කරුණාව කොතෙක්ද කියන්නේ? උන්වහන්සේ දේශනා කළ මහණෙනි මම හරියට මහන්සි ගත්තා කිව්වා. දේවදත්ත බේරගන්න. මං දේවදත්ත තරම් බේරගන්න මහන්සි කල්පනා කරපු වෙන කෙනෙක් නෑ කිව්වා. උපමාවක් කිව්වා. කක්කුසි වලක මිනිස්සෙක් වැටලා ඉන්නවා. ඔළුවත් එක්කම ගිලිලා. ඒතර මේ වටේ මිනිස්සෙක් කැවිද ඇවිද ඇවිද ඇවිද බලබල ඉන්නවා. මෙයාගේ ඔව් අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවද කියලා අල්ලලා උඩට අදින්න. හොයාගන්න බෑ. බැරි වුණාම මොකද කරන්නේ? ඒ වගේ කියනවා මම කුසල් හොය හොය හිටියකුවා මෙයාගේ බේරගත්. බේරලා උඩට අදින්න. එහෙම නැ එකක් ඒකේ තේරෙනවා. අපි උඩට පැන්නොත් පයින්නේ මොකෙන්ද? කුසල් වලින්. කුසල් වලින් තමයි අපි වලින් උඩට පයින්නේ. එතකොට භවපච්චය ජාති භවය විපාක පිණිස කර්ම හැදීම නිසායි ඉපදුනේ. එතකොට ඉපදීමේදී මේ ජීවිතේ වුණ අපි උපන්න මව කුසේ. අපිට පේනවා මව කුසේ විතර නෙමෙයි උපදින්නේ සත්‍යයන්. තෙත පරිසරයේ සත්‍යයන් උපදිනවා. බිත්තරාසෙත් සත්‍යයන් උපදිනවා. මේ ජීවිතේ අපිට ඒක උනේ නැහැ. අපි වාසනාවට. ඊළඟට උපදිනවා ඌපපාතිකව. ඒ කිව්වේ බිත්තරාසෙ උපදින්නෙත් නැහැ. තෙත් පරිසරයේ උපදින්නෙත් නැහැ. මව කුසිය උපදින්නෙත් නැහැ. ඒ තුنين තොරවත් උපදිනවා. එතකොට මේ ඒ කොයි විදිහට උපන්නත් උපදින්නේ විපාක පිණිස හටගත්තු කර්මයට අනුවයි. අයි විපාක පිණිස හටගන්නවා කර්මයක්. එතකොට මේ විපාකයෙන් එයාට ෆීල්ඩ් එකක් හැදෙනවා ූපපාතික උපදින්න. එතකොට විඥානය ඒකෙ පිහිටනවා. ූපපාතික උපදිනවා. එහෙමයි වෙන්නේ. බුද්ධ කාලේ ගොඩාක් අය ඕපාතික උපන්න දෙවියන් අතරේ. දිව්‍ය ලෝකයේ දෙවිවරු ඇවිදින් බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ දෙවිවරුන්ට හරි සතුටුයි කියනවා. සතුට මොකද මේ බුදු කෙනෙක් ධර්මයේ කියා දීපු කාලේ දිව්‍ය ලෝකෙ පිරෙනවා. ඊට පස්සේ ශාසනේ නැති වෙච්ච කාලෙට ඒ ලෝකෙ ඉන්න අය මොකද වෙන්නේ? චුත්ත වෙනවා. සමහරු චුත්ත වෙවි මිනිස් ලෝකෙට එනවා ආපහු. පින්ක තමන්ගේ පින පොඩ්ඩක් ඉතුරුලා තියෙන නිසා. එතනින්ම පල්ලෙහාට වැටෙනවා. ආයෙ එන්නේ කියන දිවි ලෝකේ. දැන් අපි ගත්තොත් දිවි ලෝකේ ගොඩාක් දැන් බුද්ධ කාලේ කෝටි ගණන් දිවි ලෝකේ හිටියා. ඉතින් සමහර ඒගොල්ලෝ චුත්ත වෙවි චුත්ත වෙවි මනුස්ස ලෝකෙට එනවා ඇති. හැබැයි මේදී ආයේ පින් කෙරෙන්නේ නැත්නම් අර මනුස්ස ලෝකෙට එන්නේ මොකද? එයාගේ ඉතුරු වෙච්ච පිනට. මිනිස් ලෝකෙට ආවා. අලුතින් පින් කෙරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ලිස්සල වැටෙනවා. පහරට ලිස්සල වැටෙනවා. ඒ මොකද හේතුව? ඉදප්පච්චේතා පටිසමුපාදෝ. මේ පටිසමුපාදයේ නිසා. එතකොට ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ දවසක් දේශනා කරන්නේ කිව්වනේ භාග්‍යතුන් වහන්සේ මේ මට නම් මේ පටිච්ච සමුප්පාදයේ තේරෙන්නේ හරීම ලේසි පැහැදිලි කියලා. තේරුම් ගන්න ලේසි එකක් කියලා. බුදුරජාන් වහන්සේ මොකද්ද පදාලේ? හා හා හා එහෙම කියන්න එපා කිව්වා. මේ පරිසම්පාදයේ හරි ගැඹුරුයි කිව්වා. මේ පටිච්චසමුපාදය අවබෝධ කරගන්න බැරි නිසාමයි කිව්වා. සතර අපායන් බේරිලා බේරෙන්න විදියක් නැතුව සත්‍යෝ ආය ආය මේ සතර පායට වැටෙන්නේ. අපිට පටිච්චසමුපාදය අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ අඩු ගානේ සෝවාන් මාර්ගයටවත් ත්‍යාගත්තොත් සතර පාය ප්‍රශ්න ඉවරයි. කෙලවරක් නැතුව ආපු බව ගමන ආත්ම හතකින් අපි ඉවර කරගන්නවානේ. ඒක කාටවත් දෙන්න බෑ. ඒක තමා විසින්ම ප්‍රඥාව මෙහෙवला ධර්මයේ හැසිරීමෙන් තමන් ප්‍රඥාවන්ත වීමෙන් ලබා ගන්න එකයි. එහෙම නැතු පිළිසරණක් නැහැ. පිළිසරණක් නැහැ. දැන් එක තැනක තියෙනවා බුද්ධ කාලේ තිබිලා තියෙන බයක්. ඒකට කියන්නේ අමාතා පුත්තික බය. කියන මේ ඔන්න ගින්නක් හට ගන්නවා. ගින්නක් හටගත්තාම මිනිස්සු සීසීකඩ දුවනවා. දුවනකොට දෙමව්පියන්ට දරුවෝ මගේ හැරෙනවා. දරුවන්ට දෙමව්පියෝ මගේ මගේ හැරෙනවා. එතකොට අම්මා ළමයි කෑ ගහනවා අම්මා හොයලා. අම්මා කෑ ගහනවා ළමයි හොයලා. බුදුරජාන් වහන්සේ වදාළ මේ මගේ හැරිච්ච එක ආයි හම්බෙන්න පුළුවන් කිව්වා. ඒ බය එතකොට තියෙන සුළු වෙලාවකට කිව්වා. හැබැයි අම්මා ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා. අපාය වැටෙනවා. දරුවට බේර ගන්න බෑ කිව්වා ඒක. දරුවා ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා. කර්මානුරූප අපාය යනවා. අම්මට බේර ගන්නත් බෑ කිව්වා ඒක. ඒක තමයි කිව්ව බය. ඒක තමයි කිව්ව හැබෑ බය. සොරහතුරු සොරු ඇවිල්ලා ඇටැක් කරලා දුවනවා. දුවද්දී අම්මලා තාත්තලා මග ඇරෙනවා. දරුවෝන්ට දෙමාපිය මග ඇරෙනවා. දරු දරුව මඟ ඇරෙනවා. ආය හම්බ වෙනවා කියනවා. හැබැයි ඒ විදිහට මේකේ බේර ගන්න බෑ කියනවා. දෙමාපියන්ට දරුවෝ බේර ගන්න බෑ කියනවා. දරුවන්ට දෙමාපිය බේර ගන්න බෑ කියනවා. හැබැයි දරුවන්ට දෙමාපිය බේර ගන්නයි, දෙමාපියන්ට දරුවෝ බේර ගන්නයි දෙකම කරන්න පුළුවන් කියනවා. ඒ දෙගොල්ලම ධර්මයට આવොත්. වෙන ක්‍රමයක් නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදින්නේ කුමක් නිසාද? භවය නිසා. භවය කිය කුමක්ද? විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට දැන් අපි බය වෙන්න ඕනේ තමාගේ හිතේ හටගන්න කර්මෙන්. චේතනාවෙන්. තමාගේ හිතේ හටගත්තොත් යම් කිසි තමාට හිතසූ පිණිස පවතින්නේ නැති. අනුන්ට හිතසූ පිණිස පවතින්නේ නැති එකක් තමන් තේරුම් ගන්න තමන් මේ බෑඩ් ෆීල්ඩ් එකක් හදනවා තමන්ගේ සංසාරෙට. ඒකේ ඒකේ තමන්ගේ ඒ කියන්නේ මේ විඥානේ දැන් අපි මම කියලා මගේ කියලා හිතන් ඉන්න මේ විඥානේ ඒ වගේ තැනක කියලා පිහිටියට පස්සේ විඳවන්න ඕනේ කවුද? තමාමයි. ඉතින් අපිට හිතා ගන්න බෑ ඒක වෙන විදිය. දැන් බලන්න මේ මේ අපේ රටේ එක ආච්චි කෙනෙක් මුණු මේ මුණුබුරාට හරි ආදරය කළා. මේ මුණුබුරා හරි දඟයි. ආච්චි ඇගේ එල්ලිනවා ආච්චිට කරදර කරනවා ආච්චිගේ චීත්‍ය අදිනවා. දැන් සමහර අවස්ථාවලදී ආච්චිට මේ මුණුබුරා ගැන තරහ යනවා. ඔන්න ආච්චිට දැන් මුණුබුරා කේන්ද ගැස්සෙව්වා. දැන් මේ ආච්චි ධර්මයේ පුරුදු කරපු කෙනෙක් නෙමෙයි. ආච්චිට තරහ ඇති වුණා නැති කරගන්න බෑ. මොකද සමහර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චරිතවල වෙනස්කම් සමහරුන්ගේ හිතේ තරහ ඇති වුණාම වතුර යඳ පීර වගේ කිව්වා. ඒ කියන්නේ එයාගේ චේතනාවේ සකස් වෙලා නැහැ ඒක පිහිටන ගතියක්. ඒක මතක නැති යනවා. සමහරුන්ගේ හිතට තරහ ඇති වුණාම වැල්ලේ ඇඳපු ඉර වගේ කිව්වා. ඒක පොඩ්ඩක් වෙලා තියෙනවා. ඒක අමතක වෙලා යනවා. සමහරුන්ගේ හිතේ තරහ ඇති වුණාම ගලී කිතු ඉර වගේ කිව්වා. ඒක නැති වෙන්නේ නැහැ කිව්වා. සෑහෙන කාලයක් පවතිනවා. අවාසනාවට මේ ආචාර්ය තිබුණේ තිබුණේ ඒ જાති හිතක්. උපතින් ගේන එක මේ. ආච්චි මැරුණා. කවුරුත් දන්නේ නැහැ මොකද වුනේ කියලා. ඉතින් මේ ළමයාට වයස අවුරුදු 8යි. හරි 9ක් හරි. මුණුබුරාට. මුණුබුරා වැටුණා. අත කැඩුනා. අත බෙහෙත් කරගෙන යන එකට ආයි වැටුණා. එතනින්ම කැඩුනා. ආය බෙහෙත් කරගෙන යන එකට ආය වැටුණා. එතනින්ම කැඩුනා. දැන් හොයාගන්න බෑ මේක gedara කටට සැක හිතුණා. ඒගොල්ලෝ මොකක් හරි කරන්නේ නැති එක මේකට එතකොට මුණුබුරාට වැහුණා. කවුද වැහුනේ? ආච්චි ආච්චි කියන මූ මරනවා මං මම මූ මරනවා ආච්චි මල යක්ෂණි මේ මුණුබුරාට ආදරය කර කර හිටපු ආච්චිට වෙච්ච දේ දැන් ආච්චි මතක් කර කර ඉන්නේ මේ මුණුබුරා රිද්දපු ඒවා එතකොට බලන්න මේ සසරේ යන ස්වභාවයේ අනිත් පැත්ත පෙරලෙන්න අනේ ඔයා නැත්තම් මට බෑ මන් නැත්තම් ඔයාට බෑ කියලා පිම් කරන අය කොච්චර හතුරු වෙනවද වෙනවද නැද්ද ඒතර බලන්න අපි මේ හිතාගෙන ඉන්න දේවල් වෙනස් වෙලා යන්න වැඩි වෙලාවක් යනවද නෑනේ ඒ මොකද හේතුව මේ හැම එකකම හැදි හැදි තියෙන දේවල් ස්ථිරව නෙමෙයි ස්ථිරව නෙමෙයි එක ආච්චි කෙනෙක් මට ලස්සන කතාවක් කිව්වා. ආච්චි කිව්වා අනේ හඳුනේ මේ ධර්මයෙන් නොතිබෙන්න මට මොනවා වෙලාද දන්නේ නැහැ කිව්වා. මං වයස 16 දී මං දෙවි කෙනෙක් කියලා හිතාගෙන පැනලා ගියා කිව්වා. මිනිහෙක් එක. හිත පැනලා හිතන් හිටියේ කවුරු කියලාද? මේ දෙවියන් වහන්සේ ඇවිල්ලා කියලා. අනේ ස්වාමීනි පැනලා ගියාම ඒ තීරුටි මම පැනලා ගිහින් තියෙන යකෙක් එක්ක කිව්වා. මම ජීවිතේ විඳින්න තියෙන සෑම දුකක්ම වින්දා කිව්වා. මට තිත්ත වෙලා තිබ්බේ කිව්වා. මං අන්තිමට මේ මිනිහට වෛර කරන්න ගත්තා කිව්වා. මේ ධර්මයේ නොතිබෙන්න මං දන්නේ නැහැ කිව්වා මං කොහි යයිද කියලා. ඒතර බේරුවේ කවුද යාව? ධර්මයයි. පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයෙන් තමයි මිනිස්යාට ඇත්ත පෙන්වලා දෙන්නේ. මිනිස්යාව අකුසල් වලින් බේර ගන්න. එතකොට ඒ අර ආච්චිට තිබුණ ආච්චි වැටලා හිටියම කකුසිවලේ. එයාට තිබුණ කුසල්. ඒ කුසලෙන් තමයි එයා උඩට ආවේ. එතකොට කුසල් නොතිබෙන්න එයාට උඩට ඉන්න හම්බ වෙන්නේ නැහැ. යටටම ගිලිනවා. එතකොට තමන් තුල තියෙන කුසල් තමන්ට පුදුම විදිහට පිට වෙනවා. ඒක අපි හරියට අඳුනා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවපච්චයා ජාති මේ විපාක පිණිස කර්ම හැදීම නිසා උප ඉපදෙනවා කියන දේ ස්වභාවයක් කියනවා. හේතුන් නිසා ඵලය හටගන්න ස්වභාවයක්. ඒක බුදු කෙනෙක් වුණත් බුදු කෙනෙක් ඉපදුනේ නැතත් තියෙන එකක් කිව්වා. ඊයේ මා හිතන්නේ මම මුණ ගැහෙන්නාම වෙන ආගම් වල අයත්. කියලා කතා කළා. මම කිව්වා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ යමෙකුට ඇස කන නාසය දිවකය මනස ඇද්ද ප්‍රඥාව ඇද්ද එයාටයි. එයා කොයි ආගමේ හිටියත් කොයි જાතියේ හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ හරි දේ තෝරගනී කිව්වා. යමෙකුට තේරෙනවා නම් ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක් සහ ප්‍රඥාවක්. මොකද ප්‍රඥාවෙන් මේ ස්වභාවය හැදෙන හැටි උගන්වන්නේ. වෙන එකක් නෙමෙයිනේ. ඒතර ඒක හරියට අල්ලන්න පුළුවන් නම් එයා උපන්නේ මොන ආගමෙන්ද කියන එක වැඩක්. එයා උපන්නේ මොන જાතින්ද කියලා වැඩක් නැහැ. වැදගත් වෙන්නේ එයාගේ ප්‍රඥාවමයි. ප්‍රඥාවමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒතර භවය කියන එකක් හැදිච්ච නිසා තමයි ඉපදීම කියන දේ හැදෙන්නේ. ඉපදීම කියන දේ හැදෙන නිසා හැදීමෙන් තමයි ජරාව මරණය කියන දේ හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භවය කියලා එකක් හැදෙන්නේ උපාදාන කියලා එකක් නිසා. භවය කියලා එකක් හැදෙන්නේ මොකක් නිසාද? උපාදාන කියන නිසා. උපාදානය කියලා කියන්නේ මේ යම් කිසි දෙයකට ග්‍රහණය වෙනවා. ඒ කියන්නේ ඒකට හිර වෙනවා වගේ අර්ථයක් තියෙන්නේ. හිර වෙනවා වගේ. දැන් අපි ගත්තොත් තේරෙන්න මම ඔබට කියන්නම් ඔබ දැකලා තියෙනවද මී කූඩුව මී වල්ලන්න තියෙන කූඩුව එතකොට මී කූඩුව අපි මෙහෙනම් කොහොමද දන්නේ ඊ රටේ නම් මී කූඩුව හදලන පොල් කෑල්ල පුච්චලා ගහනවා අර කටුවේ දැන් ඔන්න එතකොට මී මීයා ඇවිද ඇවිද යනවා ඔන්න මීයට අරමුණක් හම්බ වෙනවා මොකක්ද අරමුණ අර පුච්චපු පොල් කෑල්ල ඔන්න නාසයට දැනෙනවා. ඇහැට පේනවා. ඔන්න මීයට හට ගන්නවා තෘෂ්ණාවක්. මොකක්ද හට ගන්න තෘෂ්ණාව? අර පොල් කෑල්ල කන්න ආසාව. එතකොට එයා ඒකට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. ඒක තමයි තෘෂ්ණාව. ඇදිලා ගිහලා පොල් කෑල්ලට කිට්ටු වෙනකොටම මේ කුඩිය දොර වැහෙනවා. උපාදානේ. ඉර වුණා. දැන් පුළුවන් දෙයට එකෙන් බේරෙන්න. අන්න ඒ වගේ එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානය කියන්නේ තෘෂ්ණාවෙන් හැදෙන එකක්. එතකොට උපාදානය කියලා මේ අපි කියන්නේ යම්කිසි දෙයකට යා ගොදුරු වීම, හිරවීම, හසු වීම, බැඳීම බැඳීම කිව්වට ඒක එච්චර ගොරෝසුට එන්නේ නැහෙනි. හිරවීම. එතකොට කෙනෙක් ආසාවට, තෘෂ්ණාවට, කාමයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට හිර වෙනවා. එතකොට මොන උපාදානද? කාම උපාදාන. ඉතින් ගැලවෙන්න බෑ යාට. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා හිර වෙනවා මතවාද වලට, දෘෂ්ටි වලට. එතකොට ගැලවෙන්නත් බෑ. ඒක මොන උපාදානේද? දෘෂ්ටි උපාදාන. ඔබ දන්නවා ඇති අෆ්ගනිස්තාන් වල බාමියාන් බුදු පිළිමයට ෂෙල් වෙඩි ගැහුවා. ඒතර මොකක්ද දී උපාදාන වෙලා තිබුණේ? දෘෂ්ටි උපාදානය. ෂෙල් වෙඩි ගහලා ඔන්න පිළිමහන්සිය කුඩු කළා. ඊට පස්සේ දැන් ලෝකෙම විරුද්ධ වුණානේ. විරුද්ධ වුණාට පස්සේ ඒගොල්ලන්ට ආව සැකයක්. අපි මේ කරපු වැඩේ වරදක් වද්ද. ඊට පස්සේ මොකද කළේ ඒගොල්ලෝ? හරක් 100ක් මරලා යාගයක් කළා ඒ පව් නැකෙන්න කියලා. ඒ පව් නැති වෙන්න කියලා හරක් 100ක් මරලා යාගයක් කළා. මොකෙන්ද පුද්ගලයා එතනට ගියේ? දෘෂ්ටි උපාදානයි. දෘෂ්ටි උපාදානයි දෘෂ්ටියකට හිර වුණාට පස්සේ එයා හිර වෙනවා රිචුවල්ස් වලට සීලබ්බත උපාදාන. ඊට පස්සේ එයා ඒකට හිර වුණාට පස්සේ එකෙන් ගැලවෙන්න බෑ. අද කොච්චර ඉන්නවද මිනිස්සු නැකතින් ගැලවෙන්න බැරි. නැද්ද? කේන්දරෙන් ගැලවෙන්න බැරි හිර වෙලා ඉන්නේ. බැරි වෙලාවත් මෙයා මැරිලා ගිහින් බලු කුක්කෙක් හෝ කික්කියක් වුණොත් කවුද කේන්දර හදන්නේ? කවුද නැකත් බලන්නේ? කවුද පොරොන්දම් බලන්නේ? කවුද ඇඳුමක් අඳින්නේ? මුකුත් නෑ. මෙයා මැරිලා ගිහින් පෙරේතෙක් වෙනවා. පෙරේතියක් වෙනවා. කවුද ඉන්නේ කේන්දර බලන්නේ යාට? නෑ. හරි දේ අල්ලගන්න අපිට දක්ෂකම තියෙන්න ඕනේ. මේ මැස්ස ගොඩාක් ඉන්න තැනක හරිද යලනවා කියන්නේ මොකද්ද? රජමැස්සි වල්ලන එක. රජමැස්සි ඇල්ලුවන් නම් ඔක්කොම මේ මැස්සු ටික තමන්ගේ අතේ. ඒ වගේ මේ ලෝකේ තියෙන දෘෂ්ටි අතර හරි දේ අල්ලගන්න අපිට මොලේ තියෙන්න ඕනේ. හිර වෙනවා ගැලවෙන්න බෑ. මම දන්නේ මෙහෙට ඉච්චර බලපෑවද කියලා ලංකාවේ හිටියේ නෑ මම ඒ දවස්වල මම හිතන්නේ ලංකාවේ හරියට සනි ගහ මාරුවක් වුණාලු මෙහෙට උනේ නෑ නේද මෙහෙට උනාද දෘෂ්ටි උපාදානේ සීලබ්බත උපාදානේ මම ඉන්දියාවෙ ඉන්න කාලේ ඉන්දියාවට මේක උනේ නෑ සූර්යග්‍රහණයක් වුණා සූර්යග්‍රහණයක් වෙච්ච වෙලාවේ උදේ 6:00 මාරට මේ ඉතින් කාටත් කිව්වා මේ කන්න එපා කියලා හැය අමාරු වෙනකොට. මොකද කෑවොත් මේ සූර්යග්‍රහණ ගිලේ කියලා. බ්‍රාහ්මණිස්ලා කිව්වා මේ ටීවී එකේ රේඩියෝ එකේ කිව්වා 9:05ට නාන්න කියලා. ඊට ඉස්සෙල්ලා නාන්නත් එපා කිව්වා. 9:05ට නාන්න කිව්වේ මොකද සූර්යග්‍රහණය ඇඟේ ගෑවිලා. හිතන්න බැරි මිනිස්යාගේ හිතන්න බැරිකම නම් ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා හිතන්න බැරිකම. ලංකාවට යන එකට විශාල කෝලහලයක්. සනි ගිහිල්ලා කොහෙද? වෙන කොහෙද ගිහිල්ලා? බයේ ඉන්නවා. අනේ මට මක් වෙයිද දන්නේ සනි වෙන තැනකට ගියා. නෝනලා මහත්තුරු මහා උගත්ලු ප්‍රොෆෙසර්ස්ලලු ඥානෙලු හරියට එතකොට මේ මොකීරද මේ අහුනේ චිර වෙනවා ඒකට බේරෙන්න හරි අමාරුයි උපාදාන හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කාමයට සිරවීම. කාමයට සිරවෙච්ච එක්කෙනා ඒ කාමේ පවත්තන්න යද්දී දෘෂ්ටිවල හිර වෙනවා. එතකොට ඒක ditthi upadana. දෘෂ්ටිය පවත්තන්න යද්දී හිර වෙනවා රිචුවල්ස් වල. ඒක සීලබ්බත උපාදාන. බැලුවා මෙයා හිර වෙලා තියෙන්නේ අත්වාද උපාදානේ. මමේ මාගේ මාගේ හැඟි ආත්මය කියන අදහසේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න අපිට මේ ලෝකයේ තියෙන මේ මනස්ගත වලින් බේරෙන විදියක් තියෙනවද? නෑ නේ. මේ මනස්ගත වලින් බේරෙන විදියක් නෑ. ඔය එක දෘෂ්ටියකට අහුවෙච්ච කෙනෙක් ඊළඟ දෘෂ්ටියට අහු වුණාමත් බේරෙන්න බෑ. දෘෂ්ටි මාරු කරගන්න ඕනේ මිනිස්සු. ඔන්න ඒක කාලයක් ඉන්නවා බෞද්ධ කී කී කියනවා. නමුත් එක්ක කේන්දර නැකත් ඕවා තමයි සුබ නිමිති. මේව අල්ලන් ඉන්නේ. ඊට පස්සේ මෙයාට මේකෙන් විසඳුමක් නැහැ. ඔන්න මෙයා යනවා එක්ක වෙන ආගමකට. ඒක අර දෘෂ්ටි අතරල වෙන දෘෂ්ටියක හිර වෙනවා. ඊරචානවා මම හොඳ නැකත කරන්න නෑ නෑ අපි බලන්නේ නැහැ කියන අපිට දැන් වෙන එකක් කියනවා. එහෙමයි නැද්ද? එක දෘෂ්ටියකින් පිටක් වෙලා ඒක නැති වෙනකොට ඊළඟ දෘෂ්ටිය හිර වෙනවා. මේකෙන් බේරෙන්න නම් මේ දෘෂ්ටි වලින් මුදවන දෙයක් මහන්න ඕනේ. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ භවයේ හැදෙන්නේ මක් නිසාද? උපාදාන නිසා. දැන් බලන්න හිතලා දැන් දෘෂ්ටි උපාදානේ සීලබ්බුත් උපාදානේ තේරුම් ගන්න ලේසි. මේක නිසා බාමියන් වලට පිටිසෙල්ලොඩි ගහපු අය ඊට පස්සේ හරක්සිය මරලා පූජාව තියපු අය භවය හැදිලා ඇතිනේ. භවය හැදෙන්න ඔකේද ඒගොල්ලන්ගේ? නිරයම්ම. එතකොට ඒක උදව් කළේ මොකද්ද? දෘෂ්ටිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටිය නිවැරදි වුනේ නැත්තම් එයා කල්පනා කරන පිළිවෙල නිවැරදි වුනේ නැත්තම් එයාට ලැබිලා තියෙන කොහොඹ ඇටයක් කිව්වා. කොහොඹ ඇටයක් වගේ කිව්වා ඒක. ඒ මොකද කොහොඹ ඇටේ පැල කරාම මොනවද ලැබෙන්නේ? කොහොඹ පැලයක්. කොහොඹ පැලේට පෝර අරගෙන සාරි අරගෙන ගහ වැඩිද්දී අපි කොච්චර බලාපොරොත්තු වුණත් පැණි රස දෙයක් කොහොඹ ගහට දෙන්න පුළුවන්ද ඒක? බෑ. දෘෂ්ටිය තියෙන්න ඕන කියනවා හරියට. හරියට දෘෂ්ටිය තිබුණොත් යා උග්ගසක් හිටෙවෝ වගේ කියනවා. උක්පැලයක් හිටෙව්වොත් ඒ ගහ හැදෙද්දී බඳේ සම්පූර්ණ තියෙන මොනවද? උක්පැණි. ඉතින් මේ වගේ කියනවා සම්මාදිට්ඨිය. යහපත් දැක්ම. නැකත් වලට ඉච්චන හාස්කම් කරන්න පුළුවන් නම් මම හොඳම නැකත වෙලා සුයිසයිඩ් කරගන්නවා. මොකටද? ඒක නැකත බලන මලාන හරිනේ වැඩි. විසඳුම ලැබුණා. සුගතියි. නේද? හොඳම සුපිරි නැකතක් හොයලා මැරෙනවා. බඹලෝ. අපිට චූට මොලේ තිබුත් ඇතිනේ. මේවා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදානය නිසයි භවය හටගන්නේ භවය හටගන්නේ කුමකින්ද? විපාක පිණිස කර්ම හැදෙන්නේ එක්ක යා ඉන්නවා ක්‍රාමයට හිර වෙලා. එතකොට විපාක පිණිස කර්මය හැදෙනවා. එක්ක යා ඉන්නවා දෘෂ්ටියට හිර වෙලා. එතකොට විපාක පිණිස කර්මය හැදෙනවා. එහෙම නැත්නම් යා ඉන්නවා සීලබ්බත පරාමාස වලට සීලබ්බතයට හිර වෙලා. රිචුවල්ස් වලට හිර වෙලා ඉන්නවා. එතකොට යාන්ට කර්මය හැදෙනවා. එතකොට කර්මය එහෙම නැත්නම් කර්මය හැදෙනවා ආත්ම දුස්සිරි හිර වෙලා ඉන්නවා. මම මාගේ මාගේ ආත්මයයි කියලා. එතකොට යාර කර්මය හැදෙනවා. එතකොට මේ දෘෂ්ටි වලට හිර වෙලා ඉන්න තාක් විතරයි භවය හැදෙන්නේ. යම් දවසක මේ සිරවීමෙන් යා නිදහස් වුණොත්, උපාදානය නිරුද්ධ වුණොත්. ඒ කියන්නේ යාට කාමයට හිර වෙලත් නැත්තම්, එහෙම එකක් නැත්තම් යාට. කාම උපාදාන කියලා එකකුත් නැත්තම්. දෘෂ්ටි උපාදාන එකකුත් නැත්තම්. ශීලබ්බත උපාදානක් නැත්තම් අත්වාද උපාදානක් නැත්තම් මොකද්ද නැත්තේ? භවයක් නැහැ. භවයක් නැත්තම් විපාක පිණිස කර්මය සකස් වීමකුත් නැහැ. විඥානින් නිරුද්ධ වෙනවා. පළවෙනි තැනක් නෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන ස්වභාවයක් තමයි උපාදානයේ නිසා භවයේ සකස් වීම මේක ලෝක ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදානය හේතුවක ඵලයක්. ඒක වෙන දෙයකට හේතුවක් වුණාට වෙන තවත් දෙයක ඵලයක්. ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකද්ද? අර මීයගේකින් කතන්දරෙන් පුළුවන් තේරුම් ගන්න එක. වන පොල් කෑල්ල ඉව වැටුණා. ඊර්වස මියට මොකද වුනේ? මියට ඉන්න බැරුව එකතන ඉන්න බැරි වුණානේ මියා. ඇවිද ඇවිද නිගී. ඊටසේ මියයි කකුල් දෙක නිකාම ඇදිලා ගියා. මොකීටද ගියේ? අරමුණට සිත ඇදී යාම තෘෂ්ණාව. අරමුණට සිත ඇදිලා යනවා. ගියාට පස්සේ හිර වෙනවා ඒකේ. උපාදානේ. ඊට පස්සේ අන් එළියට පයින්න බෑ යාට. ගැලවෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔබට තේරුම් ගන්න හරි දේසියෙන් ආස්වාදේ ලබා දෙන රූපයට සිත ඇදී යාම මොන තණ්හාවද රූප තණ්හා ඊළඟට ඔබට තේරුම් ගන්න පුළුවන් මං කියවහම ආස්වාදේ ලැබෙන ශබ්දයට සිත ඇදී යාම ශබ්ද තණ්හා ආස්වාදයේ ලැබෙන සුවඳට සිත ඇදී යාම. ගන්ධ තණ්හා. ආස්වාදයේ ලැබෙන රසයට සිත ඇදී යාම. රස තණ්හා. ආස්වාදයේ ලැබෙන ස්පර්ශයට සිත ඇදී යාම. ස්පර්ශ තණ්හා. ආස්වාදයේ ලැබෙන අරමුණු වලට හිතෙන් හිතන අරමුණු වලට හිත ඇදී යාම ධම්ම තණ්හා ධම්ම කිව්වෙ තන අරමුණු කියන එක. එතකොට මේ මේ ස්වභාවය මොන අරමුණටද අපි හිත ඇදලා යන්නේ? ආස්වාදයේ ඇති වෙන අරමුණට. ආස්වාදයේ ඇති වෙන අරමුණට හිත ඇදලා යනවා. එතකොට මේ ලක්ෂණය අපේ හිතේ නැද්ද දැන්? දැන් තියෙනවනේ ආස්වාදයේ ආස්වාදයේ උපද්දවන්න පුළුවන් ලබා දෙන්න පුළුවන් අපේ ගති ලක්ෂණ වලට අනුව අරමුණක් ඇහැට පෙවුනොත් ඒකට හිත ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. ආස්වාදයේ ඇති වෙන දෙයක් අපිට ඇහුනොත් අපේ හිත ඇදිලා යනවා. ආස්වාදයක් ඇති වෙන දෙයක් නාසයට දැනුනොත් අපේ සිත ඇදිලා යනවා. ආස්වාදය ඇති වෙන දෙයක් දිවට දැනුනොත් ඒ රසයට අපේ හිත ඇදිලා යනවා. ආස්වාදයේ ලැබෙන ස්පර්ශයක් අපිට ලැබුණොත් ඒකට අපේ හිත ඇදිමේ හිතේ ස්වභාවය. ආස්වාදයේ ලැබෙන දේ අරමුණු වෙනකොට අපේ හිත ඇදිලා යනවා. මේ හිතේ මේ අරමුණු වලට ඇදිලා යන ගතිය නිසා තමයි මේකට අපි ගිහිල්ලා හිර වෙන්නේ. මොකද්ද හිරවීමට අපි කියපු වචනේ? උපාදාන. එතකොට උපාදානය තියෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. මොකෙන්ද උපාදාන ඇති වෙන්නේ? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් උපාදාන හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව ගැන හරියට දේශනා කරනවා. මේ තෘෂ්ණාව කියලා කියන්නේ ඒක හොඳ ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ මේ තෘෂ්ණාවෙන් තමයි මේ පස්වල සියල්ලේම ආරම්භය ඇති වෙන්නේ. තෘෂ්ණාවෙන්. දැන් එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. විඥානය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතන හය හට ගන්නවා. ආයතන නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. එතින්දල වෙනස් එකක් කියනවා. ඒ විඳීමට ඇල්ම හටගන්න තැලම නිරුද්ධ වුණොත් තැලම නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධයෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. යා නිදහස් කියන හැමදේම. ඒක හොඳ ටර්නින් පොයින්ට් එකක්. තෘෂ්ණාව කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව විස්තර කරන්නේ. මේ ප්‍රශ්නේ හටගන්න මෙතනින් කියලා. අර මීයට මේ කතරේ අර මී කූඩුවේ තිබිච්ච පොල් කෑල්ලට මීයා දැනගත්තනම් පොල් කෑල්ල මාව අල්ලන්නයි මේ හදන්නේ. මියා යන්නේ. එතකොට තෘෂ්ණාව නිරුද්ධ වුණා නම් උපාදාන නිරුද්ධයි. මියා ගියොත් මේකට කොටු වෙන්නේ. එතකොට මියා තේරුම් ගත්තා නම් ඒකේ ආදීනොය මම මේකට ගියොත් මං සුන් කියලා. ආදීනවේ ආස්වාදයක් විතරක් බලාගෙන නොසිට ආදීනවේ මෙනෙහි කරන්න පුළුවන් වුණා නම් ඒකෙන් බේරෙනවා. එතකොට ඉස්සරනම් මේ කූඩුව නෙමෙයි තිබුණේ මොකක්ද ඒකට කිව්වේ අපි? මේ කතර. ආස්වාදේ කරා ගියොත් එතනම චොප්. එතකොට මේ ආස්වාදේ තෘෂ්ණාවට බැඳුනට පස්සේ හිර වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා බුදුරජාන් වහන්සේගෙන් අහනවා සවන්ති සබ්බදී සෝතා සෝතානං කින් නිවාරණං සෝතානං සංවරම් බ්‍රෝහි කේන සෝතා පිතියරේ මේක කිව්වේ අජිත කියලා තාපසෙක් බුදුරජාන් වහන්සේ ඊපස්සේ ඊරිදි බල සම්පන්න මේ 80 මහ ශ්‍රාවකින් කෙනෙක් වුණා එයා කියනවා මේ සැඩපහර මොන සැඩපහරද? තෘෂ්ණාව නැමැති සැඩපහර සවන්ති සබ්බදී සෝතා. අසකන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් ගඟක් ගලන්නේ ගලනවා කියනවා තෘෂ්ණාව. සවන්ති සබ්බදී සෝතා සෝතානං කි නිවාරණං මේක වළක්වගන්නේ කොහොමද කියලා අහනවා. මේක ඇදිලා යනවා කියනවා මොන වේගයකින්ද? සැඩ පහරක වේගයකින් ඇදිලා යනවා. සැඩ පහර වෙලිකෝ කියලා මෙහෙම කරන්න බහිනවනේ එකක් ගාලා. වේගෙන් බහිනවා. එතකොට මේ වගේ කියනවා ඇහැට රූපයක් ආස්වාදනීය රූපයක් පේනකොටම සිත ඒකට ඇදිලා යන්න වෙලාවක් යනවාද? නෑනේ. කනට මිහිරි ශබ්දයක් ඇහෙනකොටම සිත ඇදිලා යන වෙලාවක් යන්නේ නෑ. නාසයට මිහිරි සුවඳ දැනෙනකොට සිත ඇදිලා යන වෙලාවක් යන්නේ දිවට රස දැනෙනකොට සිත ඇදිලා යන වෙලාවක් යන්නේ කායට පහස දැනෙනකොට සිත ඇදිලා යන වෙලාවක් යන්නේ ආස කරපු දෙයක් හිතනකොට ඒක හිත පිහිටන්න වෙලාවක් යන්නේ සැඩ පහරක් වගේ සෝතානං සංවරම් බ්‍රූහි කේන සෝතාපිතිය රිමේ තෘෂ්ණාව නැමැති සැඩ පහර වලක් ගන්න හැටි කියන්න කියනවා කොහොමද කියලා අහනවා මේ සැඩපහර වේලවන්නේ. බලන්න ඒ කාලේ අහපු මිනිස්සු අහපු ප්‍රශ්න. එතකොට තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ අරමුණු වලට හිත ඇදිලා යන එක ඉවරයක් නෑ කියනවා. මේක සාගරය වගේ කියනවා. පැය 24ෙම මේ ගංගා 6කින් ජලයේ පැය 24ෙම ගැලුවක් පිරෙන්නේ කියනවා. මේ වගේ කියන මොන තරම් මේ හිත ඇදිලා යනවා. අපි ඒක අරමුණක් ගන්නවා ආස්වාද කරනවා. ඒක නැති යනවා. වෙන අරමුණක් ගන්නවා ආස්වාද කරනවා. ඒක නැති යනවා. තාරුණක් ගන්නවා. මේක ඉවරයක් ඉවරයක් නැහැ කියනවා. එතකොට මේ සැඩපහරි ස්වභාවය මොකක් වගේද? සාගරයකට ජලය ගලාගෙන යනවා වගේ ඉවරයක් නැහැ කියනවා ඒකේ. ඒකින් තමයි හිර වෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තා තණ්හා පච්චයා තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානය ඇති වෙනවා. අපි අපි තේරෙන භාෂාව ඉගෙන ගත්තේ මොකද්ද? අරමුණ වලට හිත ඇදලා යනකොට ඒ අරමුණේ අපි හිර වෙනවා. අරමුණ අරමුණ වලට අපි හිත ඇදලා යනකොට එක එක ස්වરૂපෙන් හිර වෙනවා. ඒතර අපි හිර වෙනවා කාමයට. ඒක මොන උපාදානද? කාම උපාදාන. අපි හිර වෙනවා දෘෂ්ටි වලට. ඒක මොන උපාදානද? දෘෂ්ටි උපාදාන. අපි හිර වෙනවා රිචුවල්ස් වලට. ඒක මොන උපාදානද? සීලබ්බුදු පාදාම. අපි හිර වෙනවා මමයේ මාගියේ කියන මාගේ ආත්ම කියන හැඟීමට. ආත්වාදු පාදාන. ඒ හිර වෙලා තමයි අපි ඉන්නේ. එහෙම ඉඳලා තමයි අපි චේතනා පහල කර කර කර්ම රැස් කරන්නේ. එතකොට මොකද්ද හැදෙන්නේ? භවය. ඒ භවය තමයි මේ විඥානකින් පිහිටන්නේ. එතකොට මොකද වෙන්නේ? උපදිනවා.